මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භ කරලා ඊළඟට දේශනාව පටන් ගන්නවා. චක්ඛම් වික්‍රමේ අජානං අපස්සං යථා භූතං රූපේ අජාන අපස්සං යථා භූතං චක්කු විඥාන අජාන අපස්සං යථා භූතං චක්කු සම්පස්සං අජාන අපස්සං යථා භූතං යක්ඛේන චක්කු සම්පස්ස පඤ්ඤය උප්පජ්ජති වේදේක සුඛං වා දුක්ඛං වා අදුක්ඛ සුඛං වා සම්පි අජාන කපත්තං යථා භූතං චක්කුස්මින් විචාරන්ති රූපේසු සාරන්ති චක්කු විඥානේ සාරන්ති චක්කු සම්පස්සේ සාරන්ති යමිදං චක්කු සම්පස්ස පච්චය උප්පදින වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛ මසුඛං වා සත්‍ති සාරන්ති තස්ස සාරක්ඛස්ස සංගෝත්තස්ස අපෝහස්ස සම්මෝහස්ස और රූපයක් චක්කු විඥානයක් කියන මේ කර්ම දෙක කර්ම තුන නිරා ආකාරවන්නා වූ සම්පස්සේ මොකන්නා වූ වදක්නා වූ යමිනං චක්කු සම්පස්ස පඤ්චා උපදිත වේදේසං සංවාද සංවා ආලෝකවසකං සංඛ්‍යාජානං ආපාස්සං මේ චක්කුසංඛාතේ නිකාය වෙන්නා වූ වේදනා දුක් වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන මේ වේදනාවත් නියම කණ හැටියට නොදන්නා වූ මුඛ්‍යයා ඕ චක්කුස්මින් සාරජ්‍යති චක්කුෙහි ඇලේ සංඛාවේ ඇලේ දැනීමේ ඇලේ රූපේසු සාරජ්‍යති රෝගාරම්භණයන්හි ඇයි නැtei ජාතෝ විඥානේ කාරණ්‍යති ජාතෝ විඥානේ ජාතෝ විඥාන කියන චිතේහි ඇයි ජාතෝ සබ්බස්සේ කාරණ්‍යති ජාතෝ සබ්බස්සේහි ඇයි යවන ජාතෝ සබ්බද පඤ්චා උපයද වේදේස සතමවා දුක්ඛවා අදුක්ඛවා සබ්බවා සස්මින් කාරණ්‍යති මේ සබුනම්පන් යන කාර්ය වෙනවා නම් වේදනාවක් නැත්නම් වේදනාව කොටසක් නැත්නම් සුඛ දුක් මොකේ කාරණේ ඒ ඇහැට අරමුණ අරමුණ වන්නා වූ රූපය ගැන ඒ විදිහට නියමන්නේ තේරුමක් ඔහුට නැහැ. යකා භූතනාය ඔහුට නැහැ. මේ නමුවන රූපය වටිනා එක යහපත් එක හොඳ එක මොකකාරයක් තියාගන්න පුළුවන් එක එතකොට සුඛ සුඛ නිත්‍ය සුඛ සුඛ කියන ওই විදිහට මේක කරකවනවා. ඒවත් ඒ විදිහට දැනගත්තා ඒ විදිහටම දකින්නවා ඒක. මොකක්ද හමෝන රූපේ. එකපාරක් නෙවෙයි. මේ දෙක එකතු වෙනකොට චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥානය ඇති වෙන හැටි මේ අතු ගන්නව ඇති අහල් යන්නේ ලක්කු ප්‍රසාද. ලක්කු ප්‍රසාදේ ඇහි පැහැදිලි දක්වන එකට ප්‍රසාදයේ ප්‍රසාද රූපේ. මේ ප්‍රසාද රූපේට ඉදිරිපත් දුනකම යම් කිසි රූපයක් ඒ ආපාදක දුනයි කියලා කියන්නේ. රූපේ ආපාදක දුන. චක්කෝද රූපේ ආපාදක දුන. චක්කෝද රූපේ ආපාදක වෙච්ච අවස්ථාවේදී චක්ක විඥානයේ පහළ වෙනවා. චක්ක විඥානයේ පහළ වෙන්නේ කෙසේද? අර ඇහැට මේක වැඩි කැහැණියේ ලෝකයේ සෙවන විඥානයේ පහළ වුණාම ඒ විඥානය සම්බන්ධ කරගෙන මේ පස්ස දින ඉස්තාවේ ධායිතික ගුණය පහළ තවත් මේකට එහාට පහළ වෙන දේවල් තියෙනවා මේ එකතර ඒව සම්බන්ධ කරලා බැඳුවේ නැහැ සංඥාව පහළ වෙනවා වේදනාව පහළ වෙන බව ඒ වේදනාව පහළ වෙන්නේ ඒ වේදනාව පහළ වීම සම්බන්ධ වූ කරුණු කීපයක් කොටකොල්ලයි වේදනාව පහළ වෙනවා මතක් කරගන්න. යම්කිසි චක්කු සංස්කෘත පංචා උපපදිතේ වේදේත සුඛං දුක්ඛං අනුභවකං සංඛං අජානකං. මේ චක්කු සංස්කෘතේ නිසා වේදනාවක් ඇති මේ වේදනාව කිව්වහම මේ භාවනා කරන උදවිය ඇත්ත දන්නවා මේ වේදනාව කියන්නේ රිදීමම නෙමෙයි. සක්කොම නෙමෙයි. වේදනාව කියන්නේ. වේදනාව කියන්නේ විදීම. වින්දනය. වේදනාව කියන්නේ වින්දනය. ඒ වින්දනය සාමාන්‍ය සුළු ස්වභාවයකින් හිතේ පවතින අරමුණ පිළිඅරගත්තා ඊළඟට තීරණය කරගත්තා ඊළඟට අස්සේ ලැබුණා ඊළඟට මේක සම්බන්ධව විදීමක් ඇති කරගත්තා අස්සේ නිසා අස්සේ සම්බන්ධ කරගෙන මේ විදීම ඇති අස්සේ නැත්නම් විදීමක් ඇති වෙන්නේ වේදනාව මේ වේදනාව ළඟට එනකොට හොඳට පරිසම් වෙනවා අර සම්පස්සයාව වේදනම් පරිසමන දෙයක් නැහැ වේදනාව ඇති වෙනා අවස්ථාවේදී වේදනාවෙන් සංසිඳෙක ඇති වෙච්ච අවස්ථාවේදී පරිසම් වෙන්න ඕන පරිසම් වෙන්න ඕනේ කියන්නේ සත්‍යයේ යෝනිසෝමනසිකාරී යෝගක් විශේෂයෙන් ප්‍රමාද වුණොත් දීීමකට වැටෙනවා. මේක සාමාන්‍යයෙන් කලියුතු කාරණය. මේ නිවන් මඟ ඇහෙන කත්තයි පොලිස් දේශනා කරා. මේ විදිහට මේ හස්තයේ තේරුම් කරගත්තේ නැහැ වේදනාව කියන කතාවට තේරුම් කරගත්තේ. වේදනාව නියමන්නමට තේරුම් ගත්තේ නැති නිසා සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මෙතන එලි කරේ නැහැ. ඊළඟට කොට කතායි ඒක උගන්න. සත්‍යවිකාරය. රෝපේසාරය. යක්ඛ විඥානේ කාරණි, යක්ඛ සංකප්පේ කාරණි, යක්ඛ සංකප්පේ කාරණි ජාතක සම්බන්ධ පංචාව වදින වේදේකත් සම්බන්ධ සම්මාද සම්බන්ධවම ඉන්නේ කාරයි. මෙන්නේ මොකක්ද කර? ජාතකෝ ගැන ආශා කරනවා, ඒකට අනුකූල රූපේ ගැන ආශා ඇති කරගන්නවා, ඒක ඒ සම්බන්ධ ඇති කරගත්ත විඥාණයට ආශාව ඇති කරගන්නවා. ඊළඟට ජාතක සම්බන්ධයට ආශාව ඇති කරගන්නවා. ඊළඟට වේදනාවට ආශාව කරනවා. සාරජනික ඇලේ. මොකද මේ ඇලෙන්නේ? කවුරුත් මේ වැදගත්. මේ වෙන්නේ සංස්කාරේ ඒ දිගට ගමන් කරන පුද්ගලයා නිවන්ම රහුරා ගන්න පුද්ගලයා යන්නේ අපරා ගන්න. මේ විදිහට ඇලෙන්නේ. ඒ ඇලීමට හේතුව අර කාලෙන් කියපු විදිහට සර වේදනාවෙනි කරස්තම් වෙච්ච එකක්. වේදනාව කියන්නේ අරමුණ සමන්ත අරමුණ සමන්ත අරමුණ අරමුණ නම් වෙන අවස්ථාවේදී පස්සේ ඇතිවන පස්සේ එකම වේදනාව ඇති වෙනවා මේ වේදනාව ඇති වෙන අවස්ථාවේදී සතිය ගන්න මේ වේදනාව බාහනකයි වේදනාපඤ්ඤා සංස්කාර වේදනාවේ වා කාන්තාව ඇති වෙන්නේ ඉඳී වෙන ඒ නිසා මම පරිසම් වෙන්න ඕනේ කියලා කල්පනා කරලා පරිසම් වෙනවා පරිසම් වෙන්නේ නැහැ. යතහ භූත වේදනා තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගත්තේ නැහැ දැන් කිත්ත. එනිසා මේ පුජලයා මේ අරමුණු වල චක්කු අරමුණු චක්කු අතර ඉදිරිපත් වෙන අරමුණු පාරම්පරිය එතකොට විඥානයේ චක්කු සංස්කප්පය, චක්කු සංස්කප්ප වේදනාව කියන මේ හැම දැනම හැදෙනවා. මේ විදිහට ඇලීමට හේතු වුණේ අන්නතන පරිසංවේද එකක් අනිත් එක මේවා සම්බන්ධව තේරුමක් තිබුණේ නැහැ. යක්ඛා භූත ඥානෙ තිබුණේ නැහැ. එතකොට යක්ඛා භූත ඥානෙ නැති නිසා සත්‍ය සාරත්තද සම්මෝලන්න අස්සාදාත්පත්තිනෝ විහෙරකෝ ආදී පංචපාදානස්කන්ධා උපජයන් දක්වති මේ මේ විදිහට මේ කියන කොටස් වල කොටස් පිළිබඳව දැනීමක් නැතුව වාදය කරන නිසා ඇලීම ඇති වෙනවා ඇලීම දිවෙන්න ගතිය නිසා, ඇලීම නිසා මුලාවයි. ඇලීමයි මුලාවයි දෙක ඇති වෙනකොට ඊළඟට ඇති වෙන්නේ ආස්වාද කල්පනා. රස විඳීමේ කල්පනා. රස විඳීමේ කල්පනාව කියන එක ලොකු විශාල එකක් නෙවෙයි. ඒක හොඳයි හොඳයි කරලා සැලකීම. එතකොට එතන ආස්වාදානුපස්සන. මෙන්න මේ වගේ වෙන්නේ මොකක්ද ආයේ පටිපාදානස්කන්ධ උපජයනපත් මත්තර අනන්ත කාලයක් සංසාරයේ පෙරලීමට ගමන් කිරීමට උපකාර වන්නා වාස්තවට උපාදානස්කන්ධ පහම වර්ධනයටපත් කර වර්ධනයටපත් කරගන්න ලෝකෝපාදානස්කන්ධ වේදනෝපාදානස්කන්ධ සංඥාපාදානස්කන්ධ, සංඛාරෝපාදානස්කන්ධ, විඤ්ඤාණෝපාදානස්කන්ධ කියන මේ උපාදානස්කන්ධ. පංචපාදානස්කන්ධය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන එක එකකට එකින් එකට වැඩි වැඩි යනවා. පංචපාදානස්කන්ධයගේ වැඩිම නම් කොහොමද? දුක වැඩිම. සංකිටේන පංචපාදානස්කන්ධ දුක්ඛ. පංචපාදානස්කන්ධයක් දැනග තියෙනවා නම් ඒ වැඩෙනවා නම් එතන දුක ගන්නවා. සංසාරයේ ගන්නවා. මේ විදිහේ මේ සංසාරික ස්වභාවය ආදීනව සත්‍යයේ මුලින්ම තේරුම් ගන්න. මොළ ප්‍රමාද වෙච්ච නිසා මෙන්න මේ භයානක සත්‍යය කාර්ය මහ දුක් සත්‍යය තමයි ඉස්සරහට ආවා. ඒක මොනක් නෙවෙයි. මේ මුජ්‍යලයාට මේ විදිහේ කටයුතු කිරීමේ එකක් පවත්වා ගැනීමේ ඵලය නිසා මේ ගැටිමෙච්ච විපාකයේ වශයෙන් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට ආකාරයෙන් දුක් විඳින හැටි. කායික සංස්කාර කායික දරත කායික කායික දරත කායික සංස්කාර කායික පරිකාම ශේධනික තරක, ශේධනික සංකාප, ශේධනික පරිදාහ. මෙන්න මේවා මේ පුජ්‍යයාගේ කායයත් හිතට දෙකටම දැනෙන්න පටන් ගන්නවා. දරත විස්සේ දැවිලි ගති. එනේ යන්නේ දිනුනහම දෙලස් පීඩාවක් ඇති වෙච්ච අවස්ථාවේදී එහෙම නැත්නම් දෙලතුන් බලපාන අවස්ථාවේදී හිතට ඒ වේලාවේදී කායට ඇති වෙන්නේ ධර්මයක්. භාවනාවක් කරගන්න බෑ. එකක් දැක්වත් කරගන්න බෑ. අවිසිච්ච ගතියෙන් මේක කාරණා. ඒ එක්කම දැරිසක් වාදී කරගන්න සංස්කාරය. ඒක කායට දැනෙන විදිහට ඊළඟට තද දැරීමක් ඇති වෙන පරිදාහයේ කියන්නේ. පැතිරිච්ච බව. මේ ත්‍ත්වය ඇති කරගත්තේ කවුද මොක්නේ කාද කියන එක තෝරගන්න ප්‍රධාන වරද මෙතන අර යථා භූත ඥානය නැති වීම. ආපෝන අරමුණු පිළිබඳව දේවල් සම්බන්ධව යථා භූත ඥානය නැතිකම හර වෙනවා. යථා භූත ඥානය සැකීම නිසාම යෝනිසෝ මනස්කාරයත් ඒ නිසා මේවයි හැම එකම හැදෙන්න ගැටෙන්න පටන් ගන්නවා. හැදෙන්න වෙන ගැටෙන්නත් පුළුවන්. හැදෙන්න වෙන මුලා වෙන්නත් ඒ හැම එකටම මේ ටිකට හේතු වෙනවා. මේ ටික හේතු වෙලා නතර වෙන්නේ මේ කියාපෝ ආ නරක මත්තාව කරිලා කියන මේවා කායික වශයෙන් චෛත්‍යක වශයෙන් කැදෙන්න දියුනෙන්න කලස්සා සෝ කාය දුක්ඛ විදේතේ චේතෝ දුක්ඛ පරිමංගේදී කාය දුක්ඛයි චේතෝ දුක්ඛාන්තික දුක්ඛයි කායික දුක්ඛයි මේ දෙකම විනිත කරනවා කොළුවක් වෙනවා සිද්ධ වෙනවා ඒක කියන යාට කායික වශයෙන් විපාක දුක්ඛ චෛත්‍යක වශයෙන් විපාක දුක විඳින්න සිද්ධ වෙනවා මේ කියන්නේ. මේ එක පළමුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ චක්කව සම්බන්ධ කරගෙන. සෝතය සම්බන්ධ කරගෙන සෝතයේ ශබ්දයේ ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ ඉදිරිපත් කරමින් ඔය වගේම දේශනාවක් කළා. නාහයට දැනයට කර්ම සත්‍යයක් අරමුණ වෙච්ච අවස්ථාවේදී ඔය විදිහටම දේශනාවක් කරලා සිද්ධ වෙන වැඩ පිළිවෙලක් දේශනා කරා. ජීවිත රසයක් හමු වෙච්ච අවස්ථාවේ මේ සම්බන්ධ කරන ඔය ආකාරයෙන්ම දේශනාවක් කරා. ආයත කොටසක් අරමුණ වෙච්ච අවස්ථාවේදී ඔය සම්බන්ධ කරගෙන ඔය විදියට දේශනාවක් කරා. මනසට ධර්ම අරමුණක් පිළිපත් කරගෙන ඇතිවෙනා වූ ක්‍රියාපරිපාටි පිළිපත් කරගෙන මේ මේ විදියේම දේශනාවක් කළා. මේ විදියේ දේශනා හයක් නිවනට පාදක වන නිවන් කරමු මහා ගමන්නා වූ මාර්ගය අමාර්ගයේ මාර්ගයේ වශයෙන් දෙන්නමින් උන්වහන්සේ දේශනා කළා මේ ආය ආකාරයේ ධර්මය. මේකේ යෝගාවචය මේ අනිත් පැත්ත හොඳට කල්පනාවට ගන්න. යථා භූත වශයෙන් අර චක්කු සෝත කාය ජීවහා කාය මන කියන මේවා යථා භූත වශයෙන් තේරුම් ගන්නවා. ඒවට අමවන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු යථා භූත වශයෙන් තේරුම් ගන්නවා. ඒ දෙක මේ විකලයන් සම්බන්ධ කරගෙන පහළ වෙන්නා වූ විඥාන හර, චක්කු විඥාන, සෝත විඥාන ආහාර විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ විඥාන හය සම්බන්ධවත් යථාභූත ඥානයේ තියෙන. කියන එක්කරාට ලැබෙන්නේ මෙන්න මේ විදියයි කියලා බුදුහාමුදුරේ දේශනා. එතකොට මේ විඥාන වාදයේම චක්ක සංකල්ප සෝත සම්පස්ස, ධාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස. ඒවා මනෝ සම්පස්ස. ඒ වගේම එහෙම දැනට ගියේ නැත්නම් සාමාන්‍ය ගණන් තමයි කල්පනා කරගන්න තියෙන්නේ. මේව වශයෙන් අපි හරහන් නෝන මේ නාම රූප ධර්ම මේ කියන කොටස් එකතු කරලා බලපුවාම මේවා කොටස් රූප ධර්ම කොටස් නාම ධර්ම ලබෝදවාන ජීවහාය කියන මේවා රූප කොටප කියන ඒවා රූප රූප එතකොට රූප රාග ගාතරාග කොටප කියන මේවා රූප එතකොට ධම්ම කියන එක රූප නාම කියන කොටස් දෙක තමයි චක්කු විඥාන සෝත විඥාන, ධාන විඥාන, දේවා විඥාන, කාය විඥාන කියන මේ මනෝ විඥාන කියන මේවා නාම ධර්ම. ආස්වේ නාම ධර්මය. වේදනාව නාම ධර්මය. මෙන්න මේ කියන මේ නාම රූප ධර්මය වෙන් කරලා තේරුම් ගන්න. මේකේ ස්වභාවය මෙහෙමයි. මේකේ සාමාන්‍ය ලක්ෂණේ සාමාන්‍ය හැටිය මෙන්න මේ විදියයි. ගතිය මේ විදියයි. මේකේ ක්‍රියාකාරීත්වය මෙන්න මෙහෙමයි. මේක ඇතිවීමට හේතුව මේකයි. කියන ওই විදියට තේරුම් කරගැනීමේ යම් කෙනෙකුට තේරුම් කරගැනීම තේරුම් අරගෙන තියෙනවා. තේරුම් අරගෙන තියෙනවා. ඒකම තේරුම් ගත්ත කෙනෙකුට කියන්නේ වර්ධනය වෙන්නේ ඕකේ ධර්මයේ ඒවා සම්බන්ධ ඇති වෙන්නේ නියම ධර්මයේ. යථාභාව වෙන. ඇති එකයි ඒවා අපෙන්න බලනවා. ඒක වෙනකොට ඊ ළඟට මේ වේගභාවයේ තරක් දෙහානි. මේක සදාකාලිකව විකතව පවතින ඒවා නෙවෙයි. එතකොට නැති වෙන දේවල්, ඇති වෙන නැති වෙන දේවල් සංකත ධර්ම. එතකොට සංකත ධර්මයන්ගේ ස්වභාවය නැති වෙන ගතියයි, ඇති වෙන ගතියයි මේ දෙක මෙතන තියෙනවා. වෙනස් වෙන ගතිය තියෙනවා. සමන ගතිය තියෙනවා. පරිණාම ගතිය තියෙනවා. සීලන ගතිය තියෙන. සීලන සංකත සංකාප විපරිණාම. එන මෙන්න මේ ස්වභාවය මෙහි තියෙනවා. කියලා නියම අන්දමට තේරුම් ගිහිල්ලා තියෙන්නේ මේ පොත අවස්ථාවේ. ඒ විදිහේ කෙනා තාක්ෂ අසාරක්කත් අස්ථාවේ. ඒ විදිහේ කෙනා තාක්ෂ අදාරක්කත් අසංකෘත්තත් අසංකෝලත් ඒ ඇත්තට මේකේ හැදීමක් ඇති වෙන්නේ අර විදිහේ නියම තත්වය තේරුම් ගන්න තිබුණා නම් රූපයේ කෙරෙහි චක්කෝ කෙරෙහි හැදීමක් ඇති වෙන්නේ නැහැ චක්කේ ස්වභාවයෙන් එහෙම මේක උණු ගොඩක් අදල ගොඩක් ඒකට නම් වෙනවා රූපයත් ඒ විදිහේ එකක් ගොඩක් අඳුර ගොඩක් ඇති වෙනා වූ ස්වභාවය එකක් කියලා නියම තත්වයෙන් අවබෝධ තියෙන එක වෙන වෙලා තියෙන එක වෙනාට ආස්වාදයක් ඇති වෙන්නේ නැහැ. ආස්වාදයක් ඇති වෙන්නේ නැති කෙනෙක් කියලාට ලැබෙනා වූ ප්‍රතිඵල කොහොමද? සත්‍ය අසං අකාරත්තත් නොවැළුණා අසං දුක්ඛ දෙහි යෙදුනේ අසම්පූර්ණත් ඒකේ පුරාවක් ලැබෙන්නේ. ඒ ලැබිච්ච අරමුණ ඒකවත් පුරාවක් ලැබෙන්නේ. ධර්මයේ වශයෙන් කල්පනා කරන්න පුරාවක් ලැබෙනවා. එතකොට ආයේ පංචපාදානස්කන්ධය අපටයක් ගන්නවා. සංදේතර වාගයක් කියනවා. සංඛාරේ කොට කරගන්නා උපත වෙන්නා වූ පිළිවෙල. ඒකත් මුල් කියලා ආකාර දිනවන ලාභයේ කුමක්ද සංස්කෘත පාදාන සම්පය අපජය ගන්නවා. අපජය කියන්නේ අනුකරණය. ප්‍රවත්තකේ අපජය මේ විදිහට හොරාවක් නැතුව, ඇලීමක් නැතුව, ගැනීමක් නැතුව වාදනය කරන්න අවස්ථාවේදී ඔහුගේ ඉතිරි ඇති වෙන්නේ මොන ධර්ම සංස්කාරයක්ද? සතිය පොල්කරගත්තා වුණ ධර්ම සංස්කාරය පහළ වෙන්නේ කේන්ද්‍රිත සංස්කාරය. ඒ නිසා අර කෙලෙස් බලවලට යටවීම නිසා ඇතිවෙනා යම් හිතිවිලි ගොඩක් ඇන්නා. ඒ හිතිවිලි ගොඩේ ඇතිවෙන්නේ සංජපාදාන ස්කන්ධයන් ඉස්සරහට වැඩි. ඒ හිතිවිලි නතර කරහම අර හිතිය හැකි උපාදානස්කන්ධ ඇති වෙන්න නවතිනවා. මෙන්න මේක යෝගාවචරයාට මේ සාමානිකව ලැබෙන ලොකු දැනුමක්. ලොකු දැනුමක්. ඉතා දීර්ඝ කාලයක් මුල්ලේ සංසාරයේ ඉක්මීමට හේතු උපාදානස්කන්ධ දියුණුව එක්තරා අන්දමකින් මේ විදිහට වැඩ කරන්නා කාම මේකෙන් මේ තැනදීක හොඳට කල්පනා බලන්න ඕන. හොඳට කල්පනා කරලා බලන්න ඕන. ආයතිත් පංචකාදාන සංසාරය. ඇති වෙන්නේ දෙවිච්ච සබාදාන සංසාරය ඒවත් නැවතින යනවා. දුක් ගොඩක් නැති වුණා නැවතුණා. දුක් ගොඩක් අඩු වුණා ඒ යෝගාවචරය ආගමියලා මේ සංකෝපය. ඒ එක්කම අර එලෙස් බලවලට යටවෙච්ච ඉතිං සෝවාදය කරන කෙනාට සරස සංකාප පරිකාප කියන තුන්වියක පීඩාවල තියෙන බව වදාන මේ කියනයාට ඒ තුන්වියම පීඩාවන්ට එතකොට තරපත්න කායික දර්ශන වේදික දර්ශන කායික සංකාපන චේතනික සංස්කාරවල කායික පරිණාමවල චේතනික පරිණාමවල ලෝක සැලසිල්ලකින් ඒ ධර්මකින් මොනු සැලසිල්ලක් මේ විශ්යාට සාමතන මාර්ගඵල වල ලැබුණේ මාර්ගඵල ලැබුණේ මාර්ගඵල ලබා ගැනීමට කිතුනේ වත්තන නමුත් මේ මේ මුලවම වේදීම ලොකු ලාභයක් කියන යෝගාවදේ අජත්තිකව මේ ධර්මය ප්‍රවණත්වාදීකට ගෙනිච්ච අර මාර්ග පරාවස්තාවට හේතු කරගන්න පුළුවන්. එතකොට ඒකම සෝ ආයතන හේතුව සම්පූර්ණ පරිසම්වේදී කාය වශයෙන් කායික වශයෙන් සැපේ කොටිනවා කායික වශයෙන් සැපයක් වෙනවා මේ ධර්මයේ මේ ධර්මයේම මේ සාත සකස් පහළ වෙනවා සෝතදාන ජීවනාකාය කියන ඉන්ද්‍රිය දොරටු වලට හමුවන රූප සත්ත්ව ධම්මරක මොක්ඛප්ප කියන ධම්ම කියන මේ අරමුණු වලට යටගෙන නැතුව මොලින් කඩවුතු වී නිසා නියමන්තමට සකා භෝධනාදී යුක්තව කටයුතු කිරීම නිසා ලැබෙනා වූ ලාභය ඔය මුලින් ප්‍රකාශ කරනවා. මේ විදිහට කටයුතු කරන්නා වූ කුසලයා සම්බන්ධවී අපට සත්විදු පවත් තරක් බුදුරජාණන් වහන්සේ මතක් කර දෙනවා. යා යා තථා භෝධස් සිද්ධි සාධෝති සම්මාදිට්ඨි යෝ තථා භෝධස් සංකප්පෝ සාධෝති සම්මා සංකප්පෝ යෝ යා තථා භෝධස් සති යෝ තථාවෝ දස්ස වායාමෝ සාතෝ විසම්මා වායාමෝ යාතථාවෝ දස්ස සති සාතෝ විසම්මා සති යෝ තථාවෝ දස්ස සමාධි සාතෝ සම්මා සමාධි උපේ භෝගනන්ත කාය සම්ම වචී කම්ම ආජීවෝ දුබලසත්තං ඒවස්සාය අයෝ අට්ඨංගෝ මග්ගෝ භාවනා පරිපූර්ණං ස්වාමීන් වහන්සේ දේශනා කළා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිල හැටි. මේ විදිහට මේ අන්දමත යථා භූත ඥානය මේ දේවල් සම්බන්ධව දැනගත යුතු මේ දේවල් සම්බන්ධව යථා භූත ඥානය ජීවු කරගෙන කටයුතු කිරීම හේතු කොටගෙන ලැබෙනා වූ අරමුණු මේ මන්දමට තේරුම් අරගෙන වාදනය කරන්නා වූ අවස්ථාවේදී ඒ අසාත ඉයක් දැක්වෙනයක් සාත හෝදි කම්මාවේදී අර අවස්ථාවේදී මේ නාම ධර්ම මේ රූප ධර්ම මේ නාම ධර්මයන්ගේ ස්වභාවය සංඛාවේ මේ ඇති ඒකේ ලක්ෂණේ රසේ පච්චුප්පහනේ මාදර්මානේ මේ ඇති මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ විදිහේ මේ දේවල් සම්බන්ධව නාම ධර්ම සම්බන්ධව රූප ධර්ම සම්බන්ධව මේ විදිහේ දැනීමක් නැත්නම් දර්ශනයක් නැත්නම් යම් කිසි අවස්ථාවක දැකීමක් ලැබෙනවා නම් ඒකට කිය යුත්තේ කොහොමද සම්මාදිට්ඨිය ඒක ආර්යඥාන මාර්ගයේ මාර්ග විඥානය යෝ දතකපෝසද සංකප්පෝ සාධෝ විකම්මානකප්පෝ මේ විදිහේ ක්‍රියා කරන්නා අවස්ථාවේදී කල්පනාවල් ඇති වෙනවා විතරක ඇති වෙනවා කාර්ක විතරක ඇති වෙනවා මේවට මේවට සම්බන්ධ කරගෙන නුවණින් ක්‍රියා කරන්න අවස්ථාවේදී කල්පනා කරනවා ඒක සම්මා සංකප්පය සාධෝ විකම්මානකප්පෝ මේ මුචිනාට අවස්ථාවේ සම්මාසංකප්පය කියනවා. ඊළඟට සම්මාසංකප්පය. සම්මා වායාම. යෝ දත්තාපෝතත් වායාමෝ සාසුනෝ සම්මා වායාම. එබඳු මුචිනාට පහළවන්නා වූ කායික මානසික වශයෙන් යම් ක්‍රියාකාරීත්වයක් ගන්න උත්සාහයක් ගන්න. මේක මායාව කියන මාර්ගාංගය. යාරත්තා බෝධන සාකේ සාසෝවි සම්මා සති එමොද කුජලයා දැකෙන්නා වූ යම් විදි. ඒ ඉගීමේ කරනවා. එතකොට සතියක් කරනවා ඉගීමේ කරනවා. ඒක සම්මාගති කියන මාර්ගාංගය. ඉතින් ඒකම තමයි කරන්නේ. යෝධ භාවෝදන සමාධි සාධෝ සම්මා සමාධි හිත එකම කිරීමක් කරනවා මේ විදියට ආගේ දෙත්පත් වීමක් කරනවා මේ විදියට කටයුතු කරගෙන යන අවස්ථාවේදී ඔහුගේ හිතපත් වෙනවා කොයිතරම් දුරට සම්පත් වෙනවාද කියන එක මොකට කලකා බලන්න ඕනේ නම මේ දෙත්පත් වීම උපචාරවත් කර්මද සම්පත් වෙන්න පුළුවන් වර්තමාන ධානයේ කර්මකට සම්පත් වෙන්න පුළුවන් එතකොට නීවරණයෙන් අයින් වෙලා සම්පත් ගන්න වෙන්න පුළුවන් ධර්මයෙන් අයින් වෙලා විතරද නැතුවත් ඇති වෙන්න පුළුවන් ප්‍රඥාන්තම් එතකොට මේ විදිහේ ගත්තහම මේ දැක්කත් මොකක්ද දැක්කත් කමක් වෙනවා සම්මා සමාධිය සම්මා සමාධියන්ගේ එතකොට මෙන්න මේ විදිහට ඒ වස්සාය අරියු වත්තමිකෝ වස්සෝ භාවනාය කාරිකෝයි කියන්නේ ඒ වස්මේදී අත්ථ ඒ මුඛ්‍යලයාට අයම් අරිමෝ අස්සංගෝ භක්ඛෝ මේ ආරේ හෝ අස්සංග මාර්ගේ භාවනා කාර්යෝ ඉස්සත්ති භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණේ භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණේ ආර්යයන් කායික මාර්ගයේ සම්පූර්ණ වෙනකොට සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙනවා එතකොට ඉන්ද්‍රිය සම්පූර්ණ වෙනවා බල ධර්ම සම්පූර්ණ වෙනවා අඥාන ධර්ම සම්පෝෂණය. මේ විදිහේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්ව මේ පුජ්‍යයාගේ සංස්කාරේ ක්‍රමක්‍රමේ ක්‍රමක්‍රමේ වැඩින තත්වයටයි පවතී. මේ විදිහේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මය සම්පූර්ණව දියුණු කරගෙන එහාට භාවනාව ගෙන යන අවස්ථාවේදී මේ පුජ්‍යයාට නිර්වාණ මාර්ගයට බොහොම ලේසියෙන්පත් වෙන්න පුළුවන්. නිර්වාණ මාර්ගයටපත් වෙච්ච කුජලයන්වත් මේ ක්‍රමේ වල. නිර්වාණ මාර්ගයේ එක ක්‍රමයකින් එකක් දුරට ජීවු කරගත්තත් ලොයි. එක මාර්ගයක් දෙකක් දියුණු කරගත්තත් ලොයින මාර්ග කීපයක් දියුණු කරගත්තත් ලොයින. එතකොට මේ පහක් මේක හොඳයි. යමන අරගෙනම මේ විදිහේ භාවනාව මේ වැඩ පිළිවෙල මෙහෙම ගෙන යන අවස්ථාවේදී යෝගාවචරයන්ට ඒ ඒ ධර්මවල දැවැනිලි ඇති වෙනවා. ඒ දැවැනිලි කියන්නේ සමහර විටක එක ආත්මයේ ඉඳගෙන සියලුම සමාර්ථකම් ධර්මයන් ලබා ගන්න පුළුවන් මහා වාසනාවක් කියන්නේ. නැතිනම් ඒක වරදක් නෙවෙයි. සරුව මහරහතන් වහන්සේට සරුව මහරහත්ඥානි උපදේශය ගැදෙන අනිත් ඒවා පසුව එක ප්‍රමාද මේ ප්‍රමාද වීම කාටෝන ප්‍රමාද වීම සම්බන්ධව පරිමාණයන් පිළිබඳව අටයුතු ප්‍රමාද වීම සම්බන්ධව දැවෙන්න නරක දැවෙන්න නරකයි කල්පනා කරන නරකයි මේක අඩුවක් කියලා මේක කලකන්න ඕනේ මේක වැඩියක් කියන. ඒ කියන්නේ සම්මතනේ සම්මතනේ බොහෝ දුරට දිනු කර ගන්න ඕන පිළිවෙල. සම්මතනේ එකක් දිනු වෙන්න වුණාම සමානවත් කරන පිළිවෙල. සම්මතනේ කියන්නේ මේ සංස්කාර ධර්මය සංස්කාර ධර්මය භාවනාවට සමතනම් වශයෙන් ගන්නේ සංස්කාර ධර්ම. මේ සංස්කාර ධර්ම සමූහයම හේතු ඵල ධර්ම සමූහයක් වශයෙන් බලමු. හේතු ඵල ධර්මයක් වශයෙන් ධර්ම සමූහයක් වශයෙන් පවතිනව මේ සංස්කාර කුසී සංස්කාර රාජ්‍ය එක භාරතම වැඩගෙන සමන රුද්දක පාර කරන සංකේතයෙන් ඇටෙනවා. සමන රුද්ද සමහරක් මොකක් දුරට ගන්නවා සමහරක් වැටෙනවා. අර සමහරක් මොකක් දුරට ගන්නවා අනිත් ඒවාත් මේ මට්ටමට ගන්න ඕමනා වෙනවා. මේ මට්ටමට ගන්න ඕමනා නිසා මේක තව එහාට ප්‍රමාද මේ දැනීම කියන එක දැනීමේ ස්වභාවය පිළිබඳව එක එක මට්ටම තියෙනවා මට්ටම් කීපයක් තියෙනවා සෝවාන් අවස්ථාවේදී දැනීම එක මට්ටම් සෝවාන් මාර්ග අවස්ථාවේ දැනීම එක්තරා පරිණාම දැනීම සතරාගම අවස්ථාවේදී ඊළවලා කියන මට්ටම් අනාගාමී අවස්ථාවේදී ඊට වඩා උතුම්කම දීලා ආර්යයන් මාර්ගය ලබා ගන්න අවස්ථාවදී සියලෝ මට්ටමින් තේරෙනවා. නමුත් ඒකත් ඉවර නෙමෙයි. ඒකත් වඩා ඉලක් තවදී. ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ නාම පිළිවෙලවන්ති. සබුද්ධි ශ්‍රාවක, මහා ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවක කියන ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ එක එක සත්‍ය තියෙනවා. ඒ සත්‍යයට අනුව එයාටගේ සංවර්ධනය බොහෝ කියලා. දැන් උගක් කල්පනා කරන්න ඕනේ. උගක් මේ වෙනුවට සංස්කාරයන් ධර්මය හොඳට පෙරලලා කාලා පොඩි කරලා බලන්න පුළුවන් වෙනවා. බලන්න මුරුදු කරගන්න ඕනේ. යක්කම් එකක් දැනගත්ත මොකද සමාධිය තමයි. සමහරවිට යක්කම් දැනගත්තත් බුදුරජාණන් වහන්සේට මේ සත්‍ය කෙනෙකුට වඩා එක සංඥාවක් අනුභාවයක් නැතුව පරමාණු මාත්‍රයක්වත් අනුභාවයක් නැතුව සියලු ආකාරයෙන්ම කලල පොඩි කරලා මේ සංස්කාරය තේරුම් කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ අපාරම්භයන ඒ නිසා උන්වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා කියන්නේ අත්‍යවශ්‍යතාවයන් වහන්සේලා පරිවිද්‍රජාණන් වහන්සේලාට ඊට වඩා අඩුයි නමුත් අනිත් අතට වඩා මෙන්න මේ සම්මර්ෂණය වශයෙන් ලැබෙන මේ සංස්කාරයන්ගේ පස්සේ හොඳට තේරුම් ගත යුතු නිසා මෙතන සමහරවට පාරක් එනිසා කරන්න තියෙන්නේ ඒ සංස්කාරයන් සම්බන්ධව හැම ආකාරයකින් තේරුම් ගන්න අවශ්‍ය කරනවා හැම ආකාරයකම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් එතකොට හදිසියේ ප්‍රාණාත්ම කියන මේ ආනපස්සන තෝරන. සත්‍යානපස්සන වගේ. ධර්මානපස්සන වගේ. අස්හාරානපස්සන වගේ. එතකොට ඊළඟට නවතෙන් සංපස්සන වගේ. ඔය විදිහට හැම ආහාරයකම හැම අන්තයකින්ම සම්පූර්ණව ගැනීම කැපි කරගන්නවා. ඒවා සම්පූර්ණ වෙනකොට බලාපොරොත්තු ආකාරය. ඒ නිසා අද දවසේදී මේ සූත්‍රයේ සම්බන්ධ කරන දේශනාව කරමින් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ අනුව තේරුම් ගන්නවන භාවනා කරනත් කරපුවත් සමගී භාවනාව හොඳට සම්පූර්ණ වෙන යාමට තමන් ඉහළට ගෙන යන්න බලාපොරොත්තු වෙන නැත්නම් ඉහළට ගෙන යාමට අනිත් දැනගත් උපදෙස් දීමට මේක උපකාර වෙනවා. ඒ වාගේම අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සම්බන්ධව ඉඳලා බලන්න ඉන්ද්‍රිය සම්බන්ධව භාවනාව දුක්ඛාකාරයෙන් දෝකන්නවා කාලයට සාමාන්‍ය ප්‍රඥා නුජ්ජයා සම්බන්ධව සාහිත්‍ය නුජ්ජයා සම්බන්ධව සාධනවා සම්බන්ධව එතකොට සාමාන්‍ය නුජ්ජයා සම්බන්ධව ඇතිවෙච්ච වේදනාව ඉතාම කුංචි වේදනාවක්. නමුත් ඒකත් සැලකුම් දෙයක්. මේ ආරමුණු ඉදිරියටපත් වෙච්ච අවස්ථාවේදී කටයුතු කරන්නේ එතකොට තමන් කටයුතු කරගෙන භාවනාව කටයුතු කරගෙන යන අවස්ථාවේදී භාවනාවේ ඉතිරාගෙන යන අවස්ථාවේදී සමනක් නොව අනිත් අවස්ථාවලදී කො තමන් අවබෝධ අරමුණු මොදේවා වෙන්න පුළුවන්, කාර්යේවා වෙන්න පුළුවන්, මාර්ගයේ වෙන්න පුළුවන්. ඒ හැම එකදීම කල්පනා කරන්න දෙයතර ඒ කෙලෙස් වලට විදි නැතුව උපේක්ෂාව ඇති කරන්න මුළු වෙන්න ඕන. ඒකත් සම්සම් ඒකම් පරිද වැද්ද උපේක්ෂා කියන ඒකට මේක ඒකම වල උදාහරණ. අර අරමුණු ඉදිරිපත් වෙච්ච හැටියෙන් මේකට කෙනෙක් කරගෙන නොලැබෙන අන්දමට උපේක්ෂාව වැඩ කරන පිළිවෙලට හේතන් හක්කම් හේතන් වලින් හඳුනා උපේක්ෂා මේ අර කෙලෙස් ධර්මවලට ඉඳ නොලැබෙන්න උපේක්ෂාව මත කරගන්න. ඒක හැම කෙනෙකුටම උපකාරයි. එතකොට මේ සාහිත්‍ය පුද්ගලයෙකුට උපකාරයි. එතකොට හත් වෙනකොට නම් මේක උපකාරයක් වෙන්න උවමනාවක් නැහැ. අනිකාටත් භාවනාවට උපකාර වෙන නිසා මේ විදිහට කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන්න ඕන. මේ අන්තිමට අද දවසේදී අද එකක් හෝයේ දවසේදී අපි මේ විදිහේ ධර්මයකට සම්බන්ධුනා ඒවාම ධර්මයක් සම්බන්ධ විදේතුවා මේ බලය මේ මහා භූමියේ බලයෙන් තවත් මොනින් සිද්ධ කරගත්තා වූ ගොඩක් ක්‍රියාවන් පිළිබඳව අප බලාපොරොත්තු වන වස්තුවට මේ ජීවිතයේදී ලබා ගන්නට වෙනා වූ මේ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරගෙන අවසානයේදී බලාපොරොත්තු වන්නමද සියලුම කෙරෙහි නැති කිරීමෙන් ලැබෙනා වූ සාන්ත සමාප්‍රසන්න සම්පත් ලබා ගැනීමට අපට හැකි වේවා කියලා ප්‍රාර්ථනා